යුතු බව. මානයයි කියලා කියන්නේ ජාතිය, කුලය, ගෝත්‍රය, ධනය, රූපය, පිරිවර, ශිල්ප ශාස්ත්‍ර, කීර්තිය ආදී මේ කවර කාරණයක් පදනම් කොටගෙන හෝ අන් අය සමග තමන් සංසන්දනය කරමින් තමන් ඒ කරුණ වලින් අන්යන්ට වඩා උසස් කියන හැඟීම හෝ එහෙම නැත්නම් තමනුත් අන් අය හා සමානයි කියන හැඟීම හෝ එහෙම නැත්නම් අනුන්ට වඩා තමන් පහත් මට්ටමකින් හීන තත්වයකින් පවතිනවා කියන හෝ හැඟීමක් ඇති කර ගැනීම තමයි මානයයි කියලා කියන්නේ. බොහෝ කොට මේන් තමන් අන් අයට වඩා උසස් කියන හැඟීම තමයි මානය හැටියට සමාජයේ බොහෝ දෙනා හඳුනාගෙන තින්නේ. නමුත් ඒ උසස් කියන හැඟීමත් සමානයි කියන හැඟීමත් හීනයි කියන හැඟීමත් මේ තුන් ආකාරයෙන්ම මානය ඇති වෙන්නට පුළුවන්. මේ මානය ඇතිවීමේ මූලික කාරණේ වෙන්නේ අන් අය සමග තමන් සංසන්දනය කිරීම, අනුන් සමග මැන බලන්නට උනන්දු වීම. මේ මානය නැමැති ක්ලේශ ධර්මය තා සූක්ෂම විදිහට සෑම සියලු දෙනාගේම සිත් සතන් තුළ පවතින ක්ලේශ ධර්මයක්. සෝවාන් වුණත්, සකදාගාමී වුණත්, අනාගාමී වුණත් මානය ਸਰව සම්පූර්ණයෙන් අනුශය ධර්මයක් වශයෙන් පවතින මූලික ස්වરૂපය ප්‍රහාණය කරන්නට පුළුවන් කමක් නැහැ. ඒ මානය නැමැති අනුශය ප්‍රහාණය වෙන්නේ අරහත් මාර්ගඥානය. එතෙක්ම ආර්යයන් වහන්සේලා තුලත් යම් යම් ප්‍රමාණයකට ඒ මානය නැමැති ක්ලේශ ධර්මය ඊට සූක්ෂම ආකාරයෙන් පවතින්නට පුළුවන් තමන් සහ අනුන් මන බලන ස්වභාවය සංසන්දනය කරන ස්වභාවය මත නමුත් ප්‍රත්‍යජන සත්‍යයෙන් තුල එය ඊටාම බලවත් විදිහට උත්සන්න විදිහට මතුවෙන්නට පුළුවන් ඒ මතුවීම නිසා එය බොහෝ පාප ධර්මයන්ට මූලික කාරණයක් හැටියට ක්‍රියාත්මක වෙන්නට පුළුවන් මාන්නේ නැමැති ක්ලේශ ධර්මයේ ඇතැම් අවස්ථාවල යම් කෙනෙකුට කුසලය සඳහා උපකාර වෙන්නට පුළුවන්. නමුත් ඒ මානෙ පෙරදරිව කරන කුසලය නිවන සඳහා හේතු වෙන පාරමිතාවක් හැටියට හඳුනා ගන්නට පුළුවන් කමක් නැහැ. සසර සැප ලබන්නට යම් ප්‍රමාණයකින් ඒ උපකාර වෙන්නට පුළුවන්. නමුත් මානෙ නැමැති අනුශයෙන් සිත කෙලෙසී පවතින නිසා මානෙ මුල් කොටගෙන සිදු කරන කුසල ධර්මය නිවන් දකින්නට උපකාර වෙන්නේ නැහැ. එසේ හෝ මේ මානය නැමැති ක්ලේශ ධර්මය උත්සන්න වූ තැන පුද්ගලයා කුසලයට වඩා අකුසලයට පාපයට අසත් ධර්මයට මර වෙන ස්වභාවය ඒ වගේම සමාජයේ අන් අයට තමන් අප්‍රසන්න වෙන ආකාරයෙන් අයෝග්‍ය ආකාරයෙන් සාමාන්‍ය ලෝක ධර්මතාවයන් ලෝක චාරිත්‍රයන් ඉක්මවා ක්‍රියා කරන ස්වභාවයට ඒ තනත්තා පෙළඹෙන්නට පුළුවන් මේ මානය නිසා යම් කෙනෙක් තුල අනුන් සමග සංසන්දනය කිරීමේ ස්වභාවයෙන් සමහර විට ප්‍රත්‍යවේක්ෂාව මතුවෙන්නට පුළුවන් එය මේ කියන මානය හැටියට වරදවා නොගත යුතුයි උදාහරණයක් හැටියට දැන් යම් කෙනෙක් අනුස්සති භාවනාවන්හි දේවතානුස්සතිය ප්‍රගුණ කරනවා නම් චාතුරු මහරජික තාවතින්සාදී මේ දිව්‍ය ලෝකවල ඒ දේවත්වයට පත් වෙලා ඉන්න දෙවිවරු එතනටපත් උනේ සද්ධා සීල සුත ත්‍යාග ප්‍රඥා කියන මේ ගුණ ධර්ම දියුණු කිරීමෙනුයි මා තුලත් ඒ ගුණ ධර්ම මේ මේ ප්‍රමාණයෙන් පවතිනවා කියලා දෙවියන් සාක්ෂියට තබාගෙන තමන් තුළ පවතින සද්ධා සීල සුත ත්‍යාග ප්‍රඥා කියන ගුණ නැවත නැවත ප්‍රත්‍යවේක්ෂා කිරීම තුළින් තමයි දේවතානුස්සතිය වැඩි යුත්තේ. එතකොට එතනත් අපිට බැලූ බැලමට පෙනෙනවා දෙවියන්ගේ ගුණය සමග තමන්ගේ ගුණය සංසන්දනය කරනවා වගේ ස්වરૂපයක්. නමුත් එතන සැසඳීමක් නෙමෙයි කරන්නේ. ඒ දේවත්වයට පත් වෙන්නට යම්කිසි කාරණයක්ද මූල කාරණය උනේ ඒ සාධක තමන් තුළ කොපමණකින් පවතිනවද කියලා ප්‍රත්‍යවේක්ෂා කරලා ඒ කුසල මනෝභාවයන් පිළිබඳව කුසල ප්‍රීතියක් ප්‍රසාදයක් ඇති කර ගැනීමයි එතන සිද්ධ වෙන්නේ. ඒ වගේම ඇතැම් අවස්ථාවල ගුණධම් වඩනකොට ඒ උතුමන් වහන්සේලා තමන්ට වඩා ගුණයෙන් නුවණින් සීලෙන් වැඩි උත්තරයන් සමග උන්වහන්සේලාගේ තියෙන හැකියාවන් උන්වහන්සේලා සතුව පවතින යහපත් ගුණාංග පිළිබඳව ඇතැම් අවස්ථාවල සංසන්දනාත්මකව සිතනවා වගේ පෙනෙන තැන් ධර්මයේ බොහෝ අවස්ථාවල අපට පෙනෙනවා. අපේ මහබෝසතාණන් වහන්සේ ආලාර කාලාම උදකරාම ආදී ගුරුවරුන් සොයාගෙන ඒ අයගෙන් මේ ධර්ම පිළිබඳව එහෙම නැත්නම් ධාන මාර්ගයේ පිළිබඳව ඉගෙන ගන්නට ගිය අවස්ථාවේ ආලාර කාලාම තවුස්තුමා මෙපමණ ධානයන්ට මෙපමණ සමාපatti වලට සමවදිනොයි කියලා දැනගත්තාම බෝසතාණන් වහන්සේ කල්පනා කරනවා ආලාර කාලාම තාපසතුමාට සද්ධාව තියෙනවා. ඒත් මට සද්ධාව තියෙනවා. ආලාර කාලාම තාපසතුමා සීලය ප්‍රගුණ කරලා තියෙනවා. මම සීලය ප්‍රගුණ කරලා තියෙනවා. ආලාර කාලාම තාපසතුමාට ප්‍රඥාව තියෙනවා. මට ප්‍රඥාව තියෙනවා. එහෙමනම් එතුමා යම්කිසි ධානයක් අවිඥාවක් ලබලා තියනවාද මට එතනට නොපැමිණෙන්නට හේතුවක් නැහැ. නොයරදීම මටත් එතනට පැමිණෙන්නට පුළුවන් කියන ආත්ම විශ්වාසයක්, චිත්ත ධෛර්යයක් ඇති කරගෙන තමයි ಗುಣධම් වඩන්නට ආලාර කාලාම තාපසතුමාගේ උපදෙස් පරිදි ක්‍රියාත්මක වෙන්නේ. දැන් මේ බඳු තැන්වලත් අපිට එක්තරා ප්‍රමාණයකින් සංසන්දනය කරන ස්වභාවයක් තමයි පෙනෙන්නේ. නමුත් එතනදී සැබවින්ම කරන්නේ සැසඳීම නෙමෙයි, ඒ ධානවලට, අභිඥාවන්ට පැමිණෙන්නට යම්කිසි ගුණයක් පාදක වෙනවද ඒ ගුණය ඒතනත්තා තුල කොතෙක් වර්ධනය කරලා තියනවද එහෙමනම් මා තුල කොතෙක් ඒ ගුණධර්ම පවතිනවද ඒ ප්‍රමාණය අනුව Tamanටත් එතනට පැමිණිය හැකි කියන මේ යථාවබෝධය එහෙම නැත්නම් සහේතුක විශ්වාසයක් තමයි එතනදී ගොඩනගාගන්නේ මේ විදිහට අපිට බොහෝ අවස්ථාවල සත්පුරුෂයන් යම් යම් පරමාර්ථ සාධනය කර ගන්නට ප්‍රත්‍යවේක්ෂා කරන ආකාරය පෙනෙනවා. නමුත් එය මානයේ හැටියට වරදවා නොගත යුතුයි. මානයේ හැටියට ගැනෙන්නේ බාහිර වශයෙන් සංසන්දනය කරලා ඒ අනිත්‍යනා ළඟ තියෙන සාධක Taman ළඟ කොතෙක් තියනවද කියලා යම්කිසි පරමාර්ථයක් සඳහා ප්‍රත්‍යවේක්ෂා කිරීම නොවේ. බාහිරින් බලලා අන් අය සමග සැසඳෙන්නට උත්සාහ කරන ස්වභාවය. එතකොට ඒ තුලින් යථාබෝධයකට පැමිණීමකට වඩා ඊටාම තමන්ගේ මනස අඳුරු කරන කිලිටි කරන යථා ස්වභාවයේ වසා දමන දුර්වල මනෝභාවයක් තමයි ඇති වෙන්නේ එය තමයි මානෙ හැටියට හඳුන්වන්නේ එය තුන් ආකාරයකින් නැති වෙන්නට පුළුවන් සේයමාන සදිස්සමාන සහ හීනමාන වශයෙන් සේයමානය කියලා කියන්නේ එහෙම සංසන්දනය කරනකොට කියන්නේ ජාතිය, කුලය, ගෝත්‍රය, ධනය, රූපය, පිරිවර, ශිල්ප ශාස්ත්‍ර, එහෙම නැත්නම් කීර්තිය, තමන්ගේ ප්‍රසිද්ධිය මේ ආදී විවිධ කාරණා පිළිබඳව සංසන්දනය කරලා බලනකොට අනිත් අයට වඩා මම මේ කාරණා වලින් ඉදිරියෙන් ඉන්නවා කියලා හිතන ගතිය. එතකොට මේ සියලු කාරණා සම්බන්ධව නොවෙන්නට පුළුවන් එක් කාරණයක් පිළිබඳව වෙන්නට පුළුවන් තමන් කල්පනා කරන්නේ. ජාතියෙන් මං අන් අයට වඩා උසස් ජාතියේ කෙනෙක්. කුලයෙන් අනිත් අයට වඩා උසස් කුලයක කෙනෙක්. ඒ වගේම රූප සම්පත්තියෙන් මං අනිත් අයට වඩා බොහොම ඉහළින් ඉන්නවා. ඒ වගේම ශිල්ප ශාස්ත්‍ර දැනුමෙන් මං අන් අයට වඩා වැඩි. ඒ වගේම මගේ පිරිවර කීර්තිය, මගේ ප්‍රසිද්ධිය අන් අය අභිභවා පවතිනවා කියලා මේ විදිහට ඒ ඒ කාරණා පිළිබඳව ලෝකයේ අන් අය සමග සංසන්දනය කරන ගතිය තුලින් Taman ඒ අයට වඩා ශ්‍රේෂ්ඨයි විශිෂ්ටයි ඒ අයට වඩා ඉහළින් ඉන්නවා කියලා හිතන ගතිය තමයි සෙය්‍යමානය කියලා කියන්නේ. එතකොට මේ මානය ඇති වෙන්නේ සැබවින්ම අර සාධක ප්‍රත්‍යවේක්ෂා කිරීම තුළ නෙමෙයි බාහිර ස්වરૂපයත් එක්කලා සංසන්දනය කිරීම. අර ප්‍රත්‍යවේක්ෂාවක දි කරන්නේ පරමාර්ථයට අදාළ සාධක කොතෙක් දුරට සම්පාදනය කරලා තියනවද කියන එකයි. නමුත් මේ මානය ඇති වෙන්නේ ඒ සාධක විමසා නොබලා බාහිර ස්වરૂපයන් සමග නිරන්තරයෙන් සැසඳෙන්නට උත්සාහ කිරීම නිසා. ඒ වගේම සදිසමානය කියලා කියන්නේ යම් කිසි කෙනෙකුට අර මුලින් කියන ලද කාරණා පිළිබඳව කල්පනා කරලා බලනකොට තමන් අන් අයට වඩා ඉහළ ස්වභාවයකින් කියන අදහසවත් පහත් ස්වභාවයෙන් කියන අදහසක්වත් නෙමෙයි මමත් ඒ අය සමග සැසඳෙන්නට පුළුවන් ඒ අය වගේ හැකියාවන් තියෙන කෙනෙක් කියලා හිතන ගතිය. ඒ කියන්නේ දැනුගත්කමින් ඒගොල්ලන්ට ඒ විදිහට දැනුගත්කම් තියෙනවා වගේම අපිත් ඉගෙන ගත්තු මිනිස්සු තමයි. ඒ වගේම ඒගොල්ලන්ගේ කුලය උසස් වගේම අපිත් උසස් කුලයක කෙනෙක්. ඒගොල්ලෝ රූපයෙන් අභිමානයටපත් වෙලා හිටියට මටත් රූප සම්පත්තිය තියෙනවා ඒ අයට වගේ කියලා එහෙම නිරන්තරයෙන් සංසන්දනාත්මකව දකිනකොට තමනුත් අනිත් අයගේ සම මට්ටමින් ඉන්නවා කියලා හිතන ගතිය තමයි සදිස්සමානයයි කියලා කියන්නේ. ඒ වගේම හීනමානය කියලා කියන්නේ එහෙම මන බලනකොට තමන් අනිත් අයට වඩා පහත් මට්ටමක ඉන්නවා කියලා හැකිලෙන ලැජ්ජිත වෙන ගතිය. හැබැයි එතන ලැජ්ජාවයි කියලා හඳුනාගත්තට ඒ ලැජ්ජාව කියලා කියන්නේ අර ලෝකපාලක ධර්ම හැටියට ලැජ්ජා බය වශයෙන් හඳුන්වන ಗುಣධර්ම නෙමෙයි. ඒ ಗುಣධර්මයක් හැටියට ලැජ්ජා බය කියලා හඳුන්වන්නේ පව්කම් කරන්නට ඇතිවෙන ලැජ්ජාව සහ බය. නොකටයුතු දේ කරන්නට අසත් ධර්ම, පාප ධර්ම, සිද්ධ කරන්නට ඇතිවෙන ලැජ්ජා බය තමයි කුසල ධර්මයක් හැටියට ගුණ ධර්මයක් හැටියට කියවෙන්නේ. නමුත් ලෝකේ බොහෝ දෙනාට මේ හීනමානය නිසා ලැජ්ජාව ඇති වෙනවා, හැකිලෙන ගතිය ඇති වෙනවා, ඉදිරිපත් නොවන ගතිය ඇති වෙනවා. එතකොට ඒකත් බොහෝ දෙනා ලැජ්ජාව හැටියට තමයි හඳුනාගන්නේ. නමුත් මේ ලැජ්ජාව ඇතැම් අවස්ථාවල ද්වේෂ මූලිකව ඇති වෙන්නට පුළුවන්. ඒ වගේම මේ මානය නිසා ඒ ලැජ්ජාව ඇති වෙන්නට පුළුවන්. ඒ බඳු තැන්වල සියුම් ද්වේෂයක් ඒ තුල පවතින්නට පුළුවන්. ඒතර මේ විදිහට සේයමාන සදිසමාන හීනමාන කියන ක්‍රම තුනෙන්ම මේ මානය කෙනෙක් තුල මතුවෙන්නට පුළුවන්. එතකොට ඔයින් එක් ස්වરૂපයක් එක් අවස්ථාවකදී මතුවෙනවා තවත් ස්වરૂපයක් තවත් අවස්ථාවකදී එකම පුද්ගලයාගේ సంతානෙහි මතුවෙන්නට පුළුවන්. ඒ නිසා තමන් තුළ මේ ත්‍රිවිධාකාර මානයම ඇති වෙන්නට පුළුවන් කියන අවදිමත් බව පැවතුනොත් තමයි අපට ඒවා નિවරදිව හඳුනා ගන්න පුළුවන් වෙන්නේ. නමුත් බොහෝ කොට මේ මානෙහි පවතින ස්වરૂපය තමයි තමන් තුළ මානය තියනවා කියලා ඒ මානාධික පුද්ගලයා පිළිගන්නට සූදානම් නැහැ. හැමතිස්සෙම ඕම් දකින්නේ අනිත් අය ළඟ තමයි මාන්නය තියෙන්නේ. මම නම් එහෙම මාන්නය ඇති කෙනෙක් නෙමෙයි. අපි නම් එහෙම අය නෙමෙයි. නමුත් මේ මේ අය මාන්නෙන් කටයුතු කරනවා වගේ තමයි ඕම් හැම විටම දකින්නේ. ඉතින් මේ ස්වභාවය ගිහි පැවිදි ස්ත්‍රී පුරුෂ බාල තරුණ මහලු භේදයකින් තොරව ඕනෑම කෙනෙකුගේ සිත් සතන් තුළ මතුවෙන්නට පුළුවන්. ප්‍රතඥයන්ගේ සිත තුළ මානය හටගත්තාම එය බොහෝ කොට අකුසලයට හේතු වෙනවා ආර්යයන් වහන්සේලාගේ සිත තුළ ඇති වෙන මානය ක්ලේශයක් හැටියට තමන්ගේ సంతානයේහි සංයෝජන ධර්ම දුරු කිරීමට යම් ප්‍රමාණයකින් බාධක ධර්මයක් හැටියට ක්‍රියාත්මක වෙනවා. ඒතර ප්‍රත්‍යජන సంతානයේහි සෙය්‍යමානය ඇති වුනහම ඒ කියන්නේ තමන් අනිත් අයට වඩා ජාතියෙන්, කුලයෙන්, ධනයෙන්, බලයෙන්, හැකියාවෙන්, දැනුගත්කම් වලින්, රූප සම්පත්තියෙන් මේවායින් ඉහළයි ශ්‍රේෂ්ඨයි කියලා තමන් ඔසවා ගන්නා ස්වභාවයටපත් වුනහම Taman ගරු කළ යුත්තන්ට ගරු කරන්නේ නැහැ, වැඳිය යුත්තන්ට වඳින්නේ නැහැ. ඒ වගේම චාරිත්‍ර ධර්ම වල Taman අවනත වෙන්නේ නැහැ. ඒ වගේම සමාජයේ සදාචාර ධර්ම සීමාවන් සමහර විට එතරම් සලකන්නේ නැතිව කටයුතු කරන්නට පුළුවන්. බොහෝ කොට මේ සෙය්‍යමානයේ ඇති පුද්ගලයා සමාජයේ අන් අයට අප්‍රසන්න පුද්ගලයෙක් වෙනවා. කුමක් නිසාද ඒ තැනැත්තා අර විදිහට ගරු කළ යුත්තන්ට ගරු කරන්නේ නැතුව අර සුහදශීලී தත්ත්වයේ වෙනුවට හැම විටම Taman අතර ඉන්න අනිත් අයට වඩා කැපී පෙනෙන්නට, මතුවලා පෙනෙන්නට, ඉහළින් සිටින්නට වෑයම් කරන ගතිය නිසා බොහෝ විට එකට ඇසුරු කරන අයට අප්‍රසන්න පුද්ගලයෙක් බවට පත් වෙනවා. ඒ වගේම ඒ සෙය්‍යමානය නිසා ඇතැම් අවස්ථාවල අර ගරු කළ යුත්තන්ට ගරු නොකිරීමෙන්, වැඳිය යුත්තන්ට නොවැඳීමෙන්, ඒ වගේම ඒයට නිග්‍රහ කිරීමෙන්, අපහාස උපහාසාත්මකව කතා කිරීමෙන්, පහක් කොට සැලකීමෙන් බොහෝ අවස්ථාවල අකුසල් කරගන්නට ඒ සෙය්‍යමානය නිසා පෙළඹෙන්නට පුළුවන්. ඒ වගේම සදිසමානයේ නිසා බොහෝ කොට පව්කම් සිද්ධ වෙන්නත් පුළුවන්. ඒ මොකද ඒ අයට විතරක් නෙමෙයි අපටත් ඒ වගේ හයිය හත්තිය තියෙනවා අපටත් ඒ හැකියාව තියෙනවා කියලා තමන් ළඟ නැති හැකියාවන් ප්‍රදර්ශනයට කරන්නට ගිහිල්ලා බොහෝ කොට අනතුරටපත් වෙනවා. ඇතැම් අවස්ථාවල අපි අර පසුගිය ධර්මදේශනාවේ පැහැදිලි කළා වගේ අනිත් අයගේ යාන වාහන, අනිත් අයගේ ඇඳුම් පැළඳුම්, අනිත් අයගේ ගෙවල් දොරවල් දිහා බලලා ඒ අයට වගේ අපටත් එහෙම කරන්න පුළුවන් කියලා හිතලා ඒ වගේ ගෙවල් දොරවල් හදන්න, ඒ වගේ යාන වාහන ගන්න, ඒ වගේ ඇඳුම් පැළඳුම් ගන්න ගිහිල්ලා තමන් උපයන ධනයට අධික මුදලක් වියදම් කරගෙන අවසානයේ ණයbari මිරිකිලා ඒ ණය ගෙවා ගන්නට බැරුව වංචනික දේවල් කරන්න, සොරමරකම් කරන්න, කෛරාටිකකම් කරන්න, ඒ වගේම අල්ලස් ගන්න, නොයෙකුත් නොකටයුතු වෙළඳාම් කරන්නට මෙබඳු දේ සඳහා ඒ තනත්තා පෙළඹෙන්නට පුළුවන්. ඒ සදි ප්‍රමාණය නිසා අන් අය සමග සංසන්දනය කරමින් Tamanටත් එබඳු හැකියාවක් තියෙනවා කියලා ලෝකයා ඉදිරියේ පෙනී සිටින්නට ප්‍රදර්ශනය කරන්නට Tamanගේ ප්‍රතිරූපයක් අන් අය සමග සැසඳෙනවයි කියලා ප්‍රකට කරන්නට ගිහිල්ලා ඒ තැනත්තා බොහෝ අකුසල් සිද්ධ කරගන්නවා ජීවිතේ පරිහානියටපත් වෙනවා. ඒ වගේම හීනමානය නිසාත් බොහෝ කොට අකුසල් කරන්නට පෙළඹෙන්නට පුළුවන්. ඒ කියන්නේ ඇතැම් අවස්ථාවල හීනමානය ලාමක ස්වරූපෙන් මතුවෙනවා. ඒ කියන්නේ වඳින්නට නොසුදුසු තැනැත්තාටත් වඳිනවා. ගරු කරන්නට නොසුදුසු තැනැත්තාටත් ගරු කරනවා. ඒ වගේම හැම විටම Taman යතහත් පහත් ස්වභාවයක් දක්වමින් නිවට ගතියක් ප්‍රකට කරනවා ඒ හීනමානය නිසා. ඒ හීනමානය එක්තරා පැත්තක්. තව සමහර වෙලාවට හීනමානය නිසා තද ගතියක්, දඩබ්බර ගතියක්, දරදඬු ගතියක් ඇති වෙන්නටත් පුළුවන්. ඒ කියන්නේ දැන් සමහර වෙලාවට අපි දකිනවා සමාජයේ ඇතැම් අය මට කියලා ඥාතීන් හිතවතුනුත් නැහැ, මගේ ගැන බලන්න කෙනෙකුත් නැහැ, මට රකින්න අමුදරුවොත් නැහැ මම ඉතින් જાතියක් ජම්මයක් නැති එකානේ ඒ නිසා මට උලත් එකයි පිලත් එකයි මට ওই කවුරුවත් ලොකු නැහැ ඒ නිසා මට ඕන දෙයක් මම කරන්න කියලා අන්න ඒ විදිහට හිතුවක්කාර වෙන්නටත් සමහර විට මේ හීනමානේ හේතුවක් වෙනවා ඒ කියන්නේ Taman අනිත් අයට වඩා පහත් මට්ටමේ ඉන්නේ මම සමාජය විසින් නොසලකා හරින කෙනෙක් මට 아무තුවෙන් රැකගන්නට ආත්මාභිමානයක් නැතේ මට රකින්නට කිසිවක් නැතේ කියලා හිතනකොට ඒ ඇතිවෙන හීනමානයෙන්ම ඒ තනත්තා තුල යම්කිසි දඩබ්බර ගතියක් එහෙම නැත්නම් ලෝක ධර්මතාවයන්ට ගරු නොකරන වැඳිය යුත්තන්ට නොවඳින පිළිය යුත්තන්ට නොපුදන ඒ වගේම ලෝකයේහි සදාචාර සීමාවන්ට නීති රීතිවලට අනුගත නොවන ගතියක් ඒ හීනමානය නිසා ඇති වෙන්නට පුළුවන්. ඒතකොට සමහරට සමාජයේ ඒක උඩඟුකම හැටියට හඳුනා ගන්නවා උඩඟු පුද්ගලයෙක් හැටියට ඒතනත්තා දකින්නට පුළුවන්. එතකොට උඩඟුකමය, ලැජ්ජාවය ආදී වශයෙන් සමාජය විසින් හඳුනාගන්නේ මේ හීනමානෙහිම එක්තරා ප්‍රභේදයක්. එතකොට සෙය්‍යමාන වශයෙන් මානෙ ඇති වුණත්, සදිසමාන වශයෙන් මානෙ ඇති වුණත්, හීනමාන වශයෙන් මානෙ ඇති වුණත් ප්‍රත්‍යජන సంతානෙහි ඒ බොහෝ කොට පව්කම් වලට පෙළඹෙන ගතියක් වෙනවා. ඒ වගේම මානය පිළිබඳව අපි තේරුම් ගන්නට ඕන තව ප්‍රභේදයක් තියෙනවා ඒ තමයි යථාව මානය සහ අයථාව මානය කියලා කොටස් දෙකක්. ඒ කියන්නේ ඇතම් කෙනෙකුට ඇත්තටම පවතින කාරණා පවතින සාධක පිළිබඳව මානය ඇති වෙනවා. තව සමහරුන්ට නැති කාරණා සම්බන්ධව මවාගත්තු මානයක් ඇති වෙනවා. ඒ පවතින කාරණා පිළිබඳව සංසන්දනාත්මකව දැකලා සැබෑවට ඇති වෙන මානය හඳුන්වනවා යථාව මානයයි කියලා. සංසන්දනාත්මකව බලලා Taman ළඟ නැති කාරණා තියනවා කියලා Taman හිතාගෙන ඇති කරගන්නා මානය අයථාවමානයයි කියලා හඳුන්වනවා. මේ දෙක අතරින් අයථාවමානය වඩා හානිදායකයි, වඩාම අන්තරාදායකයි බොහෝ අකුසල් වලට හේතු වෙනවා. යථාවමානයත් අකුසලයට හේතු වෙන්න පුළුවන්. ඇතැම් අවස්ථාවල යථාවමානය කුසලයට හේතු වෙන්නත් පුළුවන්. ඒ කියන්නේ තමන්ගේ ජාතිය උසස් කියන බව ඇත්තටම ජාතියෙන් උසස් නම් කුලයෙන් උසස් නම් තමන්ට යම්කිසි පරම්පරාවෙන් තමන්ගේ පරපුර උසස් කියන හැඟීම සහේතුකව යම්කිසි කෙනෙකුට ඇති වුණොත් ඒතනත්තා සමහර අවස්ථාවල අනිත් අය කරන පව්කම් වලින් වැළකීලා ඉන්නට උත්සාහ කරනවා මේක අපේ પરම්පරාවට ගැලපෙන්නේ නැහැ ඒ වගේ අපරාධ අපේ මව්පියෝවත් අපේ අත්තමුත්ත කාලෙවත් කිසිදාක කරලා නැහැ අපේ අපේ પરම්පරාවේ කිසි කෙනෙක් පොලිසියට අසු වෙලා උසාවි ගිහිල්ලා ඒ වගේ තත්ත්වයන්ටපත් වෙලා නැහැ. ඒ නිසා අපි නම කැත කරගන්න හොඳ නැහැ කියලා සමහර වෙලාවට අනිත් අය පෙළඹෙන පාප ධර්ම වලින්, අසත් ධර්ම වලින් ඒ තැනත්ත වළකින්නට පුළුවන්. ඒ වගේම තව බොහෝ දෙනා කරන අයථා දේවල් වලට ඒතනත්ත අත නොගහා හැකිතාක් තමන්ගේ தත්ත රැකගන්නට උත්සාහ කරන්නට පුළුවන් ඒ තුලින් බොහෝ අකුසල් වලින් වළකින්නට ඒ යථාවමානය ඇතැම් අවස්ථාවල හේතු වෙනවා. ඒ වගේම සමහර විට Tamange දියුණුව සඳහා ඒ යථාවමානය උපකාර වෙන්න පුළුවන් ඇතැම් කෙනෙකුට එනතුනි දැන් මේ මානය නිවන් දැකීම සම්බන්ධව බලනකොට ඒ උපක්ලේශ ධර්මයක් හැටියට හඳුනා ගත යුතුයි කවර මානයක් වුණත් නමුත් ඇතැම් අවස්ථාවල ප්‍රත්‍යජන సంతානයේ ඇති වෙන මේ යථාමානය ලෞකික වශයෙන් දියුණු වෙන්නට යම් සාධකයක් වෙන්නට පුළුවන්. අපි මේට පෙරත් සාකච්ඡා කළා ලෝභය ඒ වගේ උපක්ලේශ ධර්මයක් වුණත් කෙනෙකුට ලෞකික සම්පත් ලබන්නට ඇතැම් විට ලෝභය උපකාර වෙනවා. අන්න ඒ වගේ තමයි මේ මානයත් ඇතැම් අවස්ථාවල තමන්ගේ தত্ত্বයට ගැළපෙන හැටියට කටයුතු කරන්නට තමන්ගේ தত্ত্বය පිරිහෙන්නේ නැතුව පවත්වා ගන්න තමන්ගේ ශිල්ප ශාස්ත්‍ර තමන්ගේ කීර්තිය තමන්ගේ පිරිවර ඒ වගේම තමන්ගේ තනතුර රැකගන්නට ඕන ඒ නිසා ඒ ගිලිහෙන්නේ නැතිව පවත්වා ගන්නට සුදුසු දේවල් කරන්නට ඕන කියලා ඒ යථාමානය තුළින් පුද්ගලයෙක් තමන් පිරිහීමටපත් නොවි අභිවෘද්ධියට භෞතික වශයෙන් ලෞකික වශයෙන් දියුණුවටපත් වෙන්නට ඇතැම් විට ක්‍රියා කරන්න පුළුවන්. දැන් සමහර වෙලාවට සමාජය අපට ඇහෙනවා අභිමානය කියලා වචනයක්. ඒ කියන්නේ Tamanta ජාතිකාභිමානය තියෙන්නට ඕන, දේශාභිමානය තියෙන්නට ඕන, ආත්මාභිමානය තියෙන්නට ඕන කියලා මේ අභිමානය කියන වචනයක් සමාජයේ බොහෝ කොට බොහොම ගෞරවනීය තත්ත්වයෙන් කතා කරනවා. මේ අභිමානය කියලා බොහෝ කොට හඳුන්වන්නේ මේ කියන යථාවමානය විය හැකි. ඒ කියන්නේ පෙරතුනේ තමන්ට ඇත්තටම જાතියක් හැටියට තමන් ළඟ තියෙන වැදගත් සාධක තමන්ගේ වටිනාකම් જાතියක් හැටියට හිතලා බලනකොට එතන යම්කිසි සැසඳීමක් සහ මානයක් ඇති වෙන්නට පුළුවන් අනිත් අයට වඩා අපේ જાතිය උසස් කියලා. හැබැයි ඒක අහේතුක කාරණයක් නෙමෙයි. සහේතුකව විමසලා බලනකොට තමන්ට යම්කිසි අභිමානයක් ඇති වෙනවා අනිත් අයට වඩා අපි උසස් જાතිය ඒ නිසා අපේ ඒ ජාතික අනන්‍යතාවය අපි විනාශ කරගන්නට හොඳ නැහැ. අපේ ගරුත්වය අපි විනාශ කරගන්නට හොඳ නැහැ. ඒ ගෞරවය රැකෙන හැටියට කටයුතු කරන්නට ඕන කියලා හිතන්නට එතනත්ත පෙළඹෙනවා. ජාතික අභිමානය නිසා ඒ වගේම දේශාභිමානය නිසා Tamanට උරුම දේශයේහි අනන්‍යතාවය රැකගන්නට ඒ දේශීය අනන්‍යතාවයට හානි නොවෙන්නට සංකර නොවෙන්නට ඒ තැනත්තා ක්‍රියා කරන්නට පෙළඹෙනවා ඒ දේශාභිමානය නිසා. මෙන්න මේ වගේ අර තමන් පිළිබඳව තමන්ගේ රට ගැන තමන්ගේ ජාතිය ගැන යථාවමාන වශයෙන් ඇතිවෙන එහෙම නැත්නම් මේ අභිමානයයි කියලා සමාජය විසින් හඳුනා ගන්න කාරණය බොහෝ කොට ආත්ම ගරුත්වය සුරක්ෂිත කරගෙන යහපත් පුද්ගලයෙක් හැටියට ජීවත් වෙන්නට යම් ප්‍රමාණයක උපකාරයක් වෙන්නට පුළුවන්. දැන් ඒ නිසා මේ මානය නැමැති ක්ලේශ ධර්මය කුසල් කරන්නත් මූලික වෙනවා අකුසල් කරන්නත් මූලික වෙනවා. දැන් අපි අර මුලින් සඳහන් කළා වගේ සේයමාන, සදිසමාන, හීනමාන කියන අවස්ථා තුනම පව්කම් කරන්න, අකුසල් කරන්න හේතු වෙන අවස්ථා බොහෝ කොට පවතිනවා. ඒ වගේම ඇතැම් අවස්ථාවල කුසලයට ඒ මානය උපකාර වෙන්නට පුළුවන්. ඇතැම් අවස්ථාවල යථාව මානය ඒ කුසලයට උපකාර වෙන්නට පුළුවන්. ඒ කියන්නේ දැන් අහවල් අහවල් පුද්ගලයෝ මේච්චර මෙහෙම දන් දෙනවා. එතකොට අපි නොදෙන එක හොඳ නැහැ. අපිත් දන් දෙන්නට ඕන. මොකද ඒගොල්ලෝ දෙනවා නම් ඒ අපට බැරි. එහෙම කියලා සමහර කුසලයට පෙළඹෙනවා. ඒ වගේම අර අය මෙච්චරක් දීලා තියෙනවා. එතකොට අපි කොහොමද දෙවෙනි තැනටපත් වෙන්නේ? අපි ඊට වැඩිය කීයක් හරි දෙන්නට ඕන. මේ මිනිස්සු මෙච්චර ලොකු පරිත්‍යාගයක් කරලා තියෙනවා. එහෙනම් අපි ඊට වැඩිය යමක් පරිත්‍යාග කරන්නට ඕන කියලා ඒ විදිහට යම් ප්‍රමාණයකින් අන් අයට වඩා වැඩිපුර කුසල් කරන්න අන් අය හා සැසඳෙන විදිහට කුසල් කරන්න ඒ විදිහට දාන සීල භාවනා ආදී විවිධ පින්කම් වලට පෙළඹෙන්නට පුළුවන් මේ මානය නිසා එතකොට ඒ පෙළඹවීමෙන් එයා යම්කිසි කුසලයක් සිද්ධ කරනවා යම් පරිත්‍යාගයක් සිද්ධ කරනවා ඒ වගේම යම්කිසි සීලයක් රකින්නට පෙළඹෙන්නට පුළුවන් ඒ වගේම දන් දෙන්නට පෙළඹෙන්නට පුළුවන් පරෝපකාරය සඳහා පෙළඹෙන්නට පුළුවන් නමුත් ඒ කුසල කර්ම સિદ્ધ කරන්නේ මානෙ පෙරදරිව නම් ඒවා තණ්හා දිට්ඨි මාන කියන මේ ක්ලේශ මූලයන්ගෙන් අපවිත්‍ර වූ කුසල් නිවන් දකින්නට කෙලස් නසන්නට පාරමිතාවක් හැටියට හඳුනා ගන්නට පුළුවන් කමක් නැහැ. මොකද නිවන් දකින්නට උදව් වෙන්නේ කෙලස් දුරු කරගන්නට උපකාර වෙන කුසලයක්. එතකොට යම් කුසලයක් එහෙම නැත්නම් යම් පින්කමක් ක්ලේශයකින් කිලිටි වෙනවා නම්, සොස්නාවෙන් කිලිටි වෙනවා නම්, මානෙන් කිලිටි වෙනවා නම්, ඒ වගේම සක්කාය දිට්ඨියෙන් කිලිටි වෙනවා නම් ඒ කුසලය කෙලස් දුරු කරන්නට උපකාර වෙන්නේ නැහැ. එතකොට මෙතනදී අපි තේරුම් ගත යුතු යමක් තියෙනවා. ඒ කියන්නේ දැන් අපි අරහත්ත්වයට පත් වෙනකන් මානය දුරු කරලා නැහැ. අරහත්ත්වයට පත් වෙනකන් ඒතනත්තා තුල මානය අනුසය වශයෙන් පවතිනවා. එහෙමනම් ඒ මානානුසය පවතින තාක්කල් කෙනෙකුට පාරමිතා කුසල් දියුණු කරන්න බැහැ කියන එක නෙවෙයි මේකෙන් අදහස් වෙන්නේ. ආරයන් වහන්සේලා තුලත් රහත් වෙනකන් මානය නැමැති අනුශය ධර්මය තියෙනවා. ඒ අනුශය පැවතුනාට අපට පාරමිතා කුසල් කරන්නට බාධාවක් නැහැ. පාරමිතා කුසලයට බාධකේ වෙන්නේ ඒ අනුසය වශයෙන් පවතින මානය පරිඋත්ථාන වශයෙන් අවදි වෙලා ආවොත් ව්‍යතික්‍රමන වශයෙන් කායිකව වාචසිකව ක්‍රියාවට නැංවෙන තැනට ආවොත් තමයි එයින් අපි කරන කුසලයේ හීන මේ කාරණය අපි පරිස්සමින් තේරුම් ගන්න ඕන. දැන් උදාහරණයක් හැටියට ගත්තොත් අවිද්‍යාව දුරු කරන්නේ අරහත්යෙන්. එතකම් මේ පුද්ගලයා සතු අවිද්‍යාව තියෙනවා. හැබැයි අවිද්‍යාව අනුස්සය ධර්මයක් හැටියට පැවතුනාට ඥාන සංප්‍රයුක්තව කුසල් කරන්න ඒක බාධාවක් නෙමෙයි. අපට අවශ්‍ය තැනදී ප්‍රඥාව අවදි කරගෙන නුවණින් කුසල් කරන්න පුළුවන්. එතකොට අවිද්‍යාව තියෙනවා නම් ඒ තනත්තා කොහොමද ප්‍රඥාව අවදි කළේ එනතුනේ අවිද්‍යාව අනුශය ධර්මයක් හැටියට තිබුණට එය මතුවලා නැතිනම් එය සක්‍රිය වෙලා නැතිනම් ඒ සිතේ ප්‍රඥාව අවදි කරන්නට බාධාවක් නැහැ. ප්‍රඥාව අවදි කරන්නට බාධාවක් වෙන්නේ අර සැඟවිලා පවතින අනුශය ධර්මයක් හැටියට පවතින අවිද්‍යාව පරිඋත්ථාන වශයෙන් ඒ කියන්නේ අරමුණක එල්බගෙන නැගී සිටින තත්වයට ආවොත් හෝ එහෙම නැත්නම් ඒ අවිද්‍යාව වාචසිකව සහ කායිකව ක්‍රියාත්මක වුණොත් තමයි එය කුසලයට බාධා කරන්නේ අකුසලයට හේතුවක් වෙන්නේ. එහෙම නැතුව අනුසේ වශයෙන් පවතින ක්ලේශ ධර්මය පරිඋත්ථාන වශයෙන් නැගී සිටින්නේ නැති තාක්කල් එය ව්‍යතික්‍රමන වශයෙන් කායිකව වාචසිකව සක්‍රිය නොවන තාක්කල් අපිට ඒ අකුසලය යටපත් කරලා කුසල් දහම් කරන්නට බාධාවක් නැහැ. ඒ නිසා මානෙ නැමැති අනුසය ගිහි පැවිදි ස්ත්‍රී පුරුෂ හැම කෙනෙක් තුළම පවතිනවා. අරහත්ත්වයට පත්වෙන තෙක් ආරයන් වහන්සේලා තුලක් පවතිනවා. නමුත් ඒ කිසි කෙනෙකුට පාරමිතාවක් හැටියට කුසල් කරන්නට බාධාවක් නැහැ. ඒ අනුසය ධර්මයක් හැටියට පවතින තාක්කල් ඒ මතුවී ආවොත් තමයි එයින් අපි කරන කුසලය හීන වෙන්නේ කියන බව අපි ප්‍රවේශ ලස්සනේ වටහා ගන්නට ඕන. ඊළඟට පෙන්නකොට මේ මානය විවිධාකාරයෙන් අපේ සිතෙහි වංචක ධර්ම හැටියට මතුවෙන්නට පුළුවන්. වංචක ධර්ම කියලා කියන්නේ අපි මීට පෙරත් කතා කරලා තියෙනවා. Tamanගේ මනෝභාවයන් Tamanටම හඳුනාගත නොහැකි ආකාරයෙන් මතුවෙන අවස්ථාව. ඒ කියන්නේ කුසල් වගේ මතුවෙනවා හැබැයි පවතින අකුසල ධර්මයක්. පිරිසිදු මනෝභාවයන් වගේ මතුවෙනවා. නමුත් එතන පවතින ක්ලේශ ධර්මයක්. එය ක්ලේශයක් කියන බව, අකුසලයක් කියන බව Tamanට වටහාගත නොහැකි වෙන ආකාරයෙන් කුසලයේ ස්වરૂපයෙන් මතුවී එන අකුසල ධර්ම තමයි වංචක ධර්ම කියලා කියන්නේ. ඒකට මේ මානෙ බොහෝ අවස්ථාවල එමඟු කුසල වේසයෙන් අපේ සිතේ මතුවලා අපේ සිත රවටන්නට හේතු වෙනවා. ඇතැම් අවස්ථාවල නිහතමානී බව හැටියටම මානෙ මතුවෙනවා. ඒ කියන්නේ අනුන්ට නිතර ගරු කරන, බුහුමන් කරන, සත්කාර කරන, උපකාර කරන බොහොම යටහත් පැවතුම් ඇති සුවචකීකරුව ක්‍රියා කරන ස්වභාවය වගේ මානෙ මතුවෙන්නට පුළුවන්. ඒ කියන්නේ ඒක මතුවෙන්නේ හුඟක් වෙලාවට ඒ වගේ අනතිමානී තත්වයෙන් කලක් කටයුතු කරගෙන යනකොට ඒ අනතිමානී බව පාදක කොටගෙන මේ එතනත්තාට මාන්නය හටගන්නට පුළුවන්. අනිත් මිනිස්සු නම් බොහොම මානවාදිකයෝ මම නම් එහෙම මාන්නය ඇති කෙනෙක් නෙවෙයි මම බොහොම යටහත් පහත් ගතිතවතුන් නැතු බොහොම නිහතමානීව ක්‍රියා කරන කෙනෙක් කියලා ඒ Tamanගේ යටහත් පැවැත්ම පිළිබඳවම අතිමානයක් ඇති වෙන්නට පුළුවන්. ඒවා ඉතාම සූක්ෂම විදිහට අපේ මනසේ මතුවෙන්න පුළුවන්. එතකොට මේ නිහතමානී භවයේ වේශයෙන්ම ඒතනත්තා තුල අර සංසන්දනය කරන අනිත් අයට වඩා තමන් උසස් කියලා හඟින ගතියක් ඇති වෙන්නත් පුළුවන්. ඊළඟට ආත්ම ගෞරවයේ ස්වરૂපයෙන් තමන්ගේ సంతානෙහි මානෙ මතුවෙන්නට පුළුවන්. ආත්ම ගෞරවය කියලා කියන්නේ අනිත් අයට ඕන ඕන හැටියට තමන්ව පාවිච්චි කරන්නට ඉඩ දෙන්නේ නැතිව ඒ කියන්නේ කෛරාටිකයෙන් හමුවේ තමන් නිවට වෙන්නේ නැතිව කෛරාටිකයෙන්ගේ උපාය මාර්ග වලට තමන් හසු වෙන්නේ නැතිව තමන් යම් කිසි ස්ථාවරයක යම් ප්‍රතිපත්තියක යම් ගුණයක පිහිටා සිටීමෙන් තමන්ගේ தත්ත්වය කෙලසා ගන්න නැතුව සුරක්ෂිත කර ගැනීම ආත්ම ගෞරවය හැටියට සමාජයේ හඳුනා ගන්නවා. ඒක උසස් ගුණයක්. නමුත් මේ ආත්ම ගෞරවයේ ස්වરૂපයෙන් ඇතම් කෙනෙක් තුළ මානය මතුවෙන්නත් පුළුවන්. එතකොට ඒතනත්ත කල්පනා කරන්නේ ඒ ඒගොල්ලන්ට වඳින්න ගියොත් මගේ ආත්මගරුත්වය නැති වෙනවා. ඒගොල්ලන් සමීපයට ගිහිල්ලා යම් යම් උපදෙස් ගන්න ගියොත් මගේ ආත්මගරුත්වයට ඒක හොඳ නැහැ කියලා අර වැඳී යුත්තන්ට වඳින්න නැතුව ගරුකල යුත්තන්ට ගරු කරන්නේ නැතුව ඇතැම් අවස්ථාවල Taman නොදන්නා කාරණයක් පිළිබඳව උපදේශගත යුතු කෙනෙක්ගෙන් උපදෙස් ගන්නේ නැතිව කටයුතු කරන්න ගිහිල්ලා බොහෝ අපහසුවටපත් වෙන ඒ වගේම බොහෝ පරිහානියටපත් වෙන තත්ත්වයටපත් වෙන්න පුළුවන්. එතකොට ඒ ආත්මගරුත්වයයි කියලා ඒතනත්තාට හැඟෙන්නේ තමන්ගේ මනසේ මානයයි කියන බව ඔහුට වැටහෙන්නේ නැති නිසා. ඊළඟට පුණ්‍යකාමතාවයෙන් ඇතැම් විට මානෙ මතුවෙන්න පුළුවන්. ඒ කියන්නේ පින් කරන්නට තියෙන කැමැත්ත වගේ. සමහර වෙලාවට දැන් විහාරස්ථානයක හරි එහෙම නැත්නම් යම් කිසි සමිතියක සමාගම නැත්නම් සමාජයේ යම් පිරිසක් එකතු වෙලා ඉන්න තැනක මේ වගේ පින්කමක් කරන්න තියෙනවා කාට දෙයකට ඉදිරිපත් වෙන්න පුළුවන් කියලා අහනකොට හුඟක් ධනෙ තියෙන හැකියාව තියෙන අය නිශ්ශබ්දව ඉන්නවා. එහෙම ඉන්නකොට Tamanට හිතෙන්න පුළුවන් මේ තරම් සල්ලි තියන අය මේ තරම් හැකියාව තියන අය නිශ්ශබ්ද වෙලා ඉන්නවා මම මේ වෙලාවේ ඉදිරිපත් වෙලා මේක කරන්න ඕන ඒ නිසා ඒ ධනපතියන්ටත් කරන්න බැරි දේ ඒ තරම් හැකියාව තියන අයටත් කරන්න බැරි දේ මම කරලා පෙන්වන්න ඕන කියලා සමහර වෙලාවට අරාය ඉදිරියේ එක්තරා අභිමානයක් විදිහට තමන්ගේ මනසේ ඇති වෙන්නට පුළුවන් ඒ කුසල ක්‍රියාව තමන් බාරගෙන කරන්නට ඕන වගේ අදහස. එබඳු තැන්වලදී ඉදිරිපත් වෙලා පින්කම කරන්නට පුළුවන්. නමුත් ඒ සදාහාර පුණ්‍යකාමතාවයෙන් මේ පින් කරන්නට තියෙන කැමැත්ත වගේ වේශයෙන් තමන්ගේ මනසේ මානයයි මතුවෙන්නේ කියන බව හඳුනා ගන්නට අපහසු වෙනවා. ඊළඟට මේ මානය බොහෝ වෙලාවට මතුවෙන්නේ පින්නතොට ප්‍රඥාවක් වගේ. ඒ කියන්නේ තමන් අනිත් අයට වඩා ශ්‍රේෂ්ඨයි කියලා හිතනකොට ඒක පුහු ගතියක් කියලා තමන්ට දැනෙන්නේ මේ හොඳට හේතු හිතලා කල්පනා කරලා සාධක සහිතවයි මම මේ නිගමනයට ඇවිත් කියන විදිහේ යම්කිසි ප්‍රඥාවන්ත ස්වરૂපයක් වගේ තමයි තමන්ට මානය දැනෙන්නේ. ඊළඟට අන්න එක්කලා සංසන්දනය කරලා ඒ අය සමග සමානයි කියන හැඟීමක් ඇති වෙනකොට ඒකත් සහේතුකව ඇතිවෙච්ච ඥාන සංප්‍රයුක්ත හැඟීමක් වගේ තමයි Tamanට දැනෙන්නේ. ඒ වගේම අනිත් අයට වඩා හීනයි අනිත් අයට වඩා පහත් කියලා දැනෙනකොටත් ඒකත් සැබවින්ම කරුණු කල්පනා කරලා බොහොම නිහතමානීව ප්‍රඥාවෙන් ගත්තු තීරණයක් වගේ Tamanට වැටහෙන්නට පුළුවන්. මෙන්න මේ විදිහට මානය විවිධ වංශක ධර්ම හැටියට අපේ සිතේ මතුවලා අපේ සිත කෙලිටි කරන්නට පුළුවන්. එබඳු අවස්ථා පරිස්සමින් හඳුනා නොගත්තොත් ඒ මානයම කුසලයක් හැටියට ප්‍රඥාව හැටියට වරදවාගෙන පරිහානියට පත් වෙන්නට තියෙන ඉඩකඩ වැඩි. මේ කියන මානය දුරු කිරීම සඳහා අප විසින් සෑම විටම සංසන්දනය කිරීම වෙනුවට ප්‍රත්‍යවේක්ෂා කිරීමෙහි වැදගත්කම හඳුනා ගන්නට ඕනේ. ඒ කියන්නේ අපි මුලින් සඳහන් කළා මානෙ ඇති වෙන්නේම සංසන්දනය කරන්නට යාම නිසා. එතකොට ප්‍රත්‍යවේක්ෂා කිරීම කියලා කියන්නේ සැසඳීම නෙමෙයි යම් කිසි කාරණයකට අදාළව යම් පරමාර්ථයකට අදාළව සාධක කොටෙක් පවතිනවද කියලා විමසා බැලීම. එතකොට ඇත්තටම පින්නතුනේ සංසන්දනය කිරීමේ තරම් වැදගත් නොවෙන්නේ දැන් රෝස මලක් එක්කලා නෙළුම් මලක් සංසන්දනය කළයි කියලා නෙළුම් මල වෙනස් වෙන්නේ නැහැ රෝස මල වෙනස් වෙන්නේ නැහැ ඒක පිළිබඳව නොයෙක් තර්ක විතර්ක වාද විවාද කරන්න පුළුවන් නමුත් ඒවාෙහි ගුණය හැඩය වර්ණය ඒ සියල්ල එකකට එකක් වෙනස් ඒතකොට සසඳනවා කියන්නේ තේරුමක් ඇති වැඩක් නෙමෙයි මොකද නෙළුම් මලේ ස්වરૂපය රෝස මලට ගන්නත් බෑ රෝස මලේ ස්වરૂපය නෙළුම් මලට ගන්නත් බෑ ඒ වගේ තමයි හැම පුද්ගලයෙකුටම අනන්‍යතාවයක් පවතිනවා ඒ පුද්ගලයා සතුව හේතුඵල ධර්ම ගොනු වෙච්ච ස්වરૂපයක්. සාංශාරික වශයෙන් හේතනත්තාගේ දැනුම, හැකියාව, ආකල්ප, මනෝභාවයන්ට අනුරූපව, ප්‍රාර්ථනාවන්ට අනුරූපව ඒ ඒ පුද්ගලයා සතුව හේතුඵල ගොනු වෙන ඒ පුද්ගලයාට අනන්‍ය වූ රටාවක් තියෙනවා. එතකොට තමන්ගේ අනන්‍යතාවය හඳුනාගෙන කටයුතු කරනවා වෙනුවට අනුන් සමග සංසන්දනය කරන්නට යාමෙන් පටලැවිල්ලක් පමණයි ඇති වෙන්නේ. එහෙම සංසන්දනය කළා කියලා තමන්ට අනුන් වෙන්නත් බෑ, අනුන්ට තමන් වෙන්නත් බෑ. ඒ නිසා සැසඳීම කියන එක හැම විටම නිර්ර්ථක නිෂ්ඵල ක්‍රියාවක් වෙනවා. නමුත් ප්‍රත්‍යවේක්ෂා කරලා බැලීම වැදගත් වෙනවා. ඒ කියන්නේ අපි අර මුලින් සඳහන් කළා වගේ දෙවියන් දේවත්වයට පත් වෙලා තියෙන සද්ධා, සීල, සුත, ත්‍යාග, ප්‍රඥා කියන ගුණවලින් මාසන්තකව ඒ ගුණ කොතෙක් තියෙනවද? තියෙනවා නම් තමනුත් දේවත්වයේ උපදින්නට සුදුසුකම් ලබා ඇති කෙනෙක් කියලා තමන්ට සතුටු වෙන්නට පුළුවන්. ඒ වගේම තමයි පින්නතුනේ සමහර වෙලාවට දෙවියන්ට වඩා මිනිස්සු උසස්, ඒ වගේම තමන්ගේ ජාතිය, තමන්ගේ ආගම, තමන්ගේ සංස්කෘතිය උසස් මෙහෙම හැඟීම් Taman තුල ඇති වෙනකොට Taman පරීක්ෂා කරලා බලන්නට ඕන එය මාන්නයක් හැටියට මතුවෙන කාරණයක්ද එහෙම නැත්නම් ප්‍රත්‍යවේක්ෂා නුවණින් ඇති වෙන කාරණයක්ද කියලා. දැන් දෙවියන්ට වඩා මිනිසුන් උසස් කියන්නේ manuss ලෝකෙ ඉපදිච්ච පමණට නෙමෙයි පින්නතුනි. manuss ලෝකෙ ඉපදිච්ච පමණට තිරසනුන්ටත් අන්ත වෙන්නටත් පුළුවන්. නමුත් ඒ මිනිස්සයා දෙවියන්ටත් වඩා උසස් කෙනෙක් වෙන්නේ මනුලොව අම්මා තාත්තට දාව මනුකයක් ලැබපු පමණින් නෙමෙයි මානසික ගුණාංග මතයි. එතකොට මිනිසා දෙවියන්ට වඩා උසස් කියන හැඟීම Taman ඊට වඩා උසස් කියන දෙවියන්ට වඩා උසස් කියන හැඟීමක් Tamanට ඇති වෙනවා නම් ඒ ඇති වෙන්නේ කවර සාධක මතද කියලා විමසා බලන්න ඕනේ. එහෙම නැති වුණොත් ඒතනත්තා තුල අපි දෙවියන්ටත් වඩා උසස් කියලා දෙවියන්ට නිගරු කරන, දෙවියන් නොසලකා හරින, දෙවියන්ට අවමන් කරන තත්වයකට මේ මිනිස්සයා පරිහානියටපත් වෙනවා. අර ප්‍රත්‍යවේක්ෂා නුවණ නැති වුණොත්. ඊළඟට සමහර විට ජාතීන් අතර අපේ ජාතිය උසස් කියලා Tamanට හිතෙනවනේ. එහෙම හිතෙන්නේ මොකක් නිසාද? ජාතියක් හැටියට උසස් වෙන්නේ ඒ ජාතිය සතුව යහපත් ගුණාංග පවතිනවනේ. එතකොට සිංහල කතා කරපු පමණටවත්, දෙමළ කතා කරපු පමණටවත්, වෙනත් භාෂාවක් කතා කරපු පමණටවත් භාෂාවෙන් කෙනෙක් උසස් වෙන්නේ නැහැ වෙනතුන්. ඒ ජාතියක් උසස් වෙන්නත් නම් ඒ ජාතිය සතු සදාචාර සම්පන්න බව සංස්කෘතිය උසස් චින්තනය ඒ වගේම යහපත් දැක්ම යහපත් ගුණාංග මෙන්න මේවත් එකයි යම්කිසි જાතියක් උසස් වෙන්නේ. ඒතකොට තමන්ගේ જાතිය උසස් කියලා හිතනවා නම් ඒ කවර කාරණා පදනම් කොටගෙනද? ඒ කාරණා මාසත්ව කොටෙක් පවතිනවාද? එහෙම පවතිනවා නම් ඒ ගුණාංග රැකගන්නට උත්සාහ කිරීම සුදුසුයි. නමුත් අනිත් අය හෙලා තලා දකින්නට නෙමෙයි. මෙන්න මේ විදිහට පින්නතුනේ අන් අය සමග සංසන්දනය කිරීම වැදගත් කාරණයක් නොවේ ප්‍රයෝජනවත් කාරණයක් නොවේ ඒ හැම විටම නිෂ්ඵල කාරණයක් කුමක් නිසාද හැම පුද්ගලයෙකුටම වෙන්න පුද්ගල අනන්‍යතාවයක් පවතින නිසා එනිසා තමන්ගේ අනන්‍යතාවය අන් අය සමග සංසන්දනය කිරීම හෝ අන් අයගේ අනන්‍යතාවය තමන් සමග සංසන්දනය කිරීම කිසිවිටකත් යහපතක් කරන කාරණයක් නෙමෙයි ඒ නිසා තමන්ට යම් ගුණයක් වඩවා ගන්නට ඕන නම් යම් තලයකට යම් පරමාර්ථයකට පැමිණෙන්නට ඕන නම් එතනට පැමුණුණු අය කවර සාධක මතද එතනට පැමුණුනේ කියලා ප්‍රත්‍යවේක්ෂා කරලා බලලා තමන් සතු ඒ ගුණාංග කොතෙක් තියනවද ඒවා ආරක්ෂා කරගන්නට කුමක් කළ යුතුද කියලා නුවණින් කල්පනා කරලා ක්‍රියා කිරීමයි අවශ්‍ය වෙන්නේ මානාධිකව මන බලන එක නෙවෙයි පින්නතුනේ. ඉතින් මේ කාරණා සිහියෙන් නුවණින් තේරුම් අරගෙන සේයමාන සදිසමාන හීනමාන වශයෙන් තමන්ගේ චිත්ත සංතානයෙහි විවිධ වංචක ස්වરૂපෙන් මතුවෙන මානෙහි අනර්ථකාරී බව තේරුම්ගෙන ඒ මානෙ දුරු කරමින් ප්‍රත්‍යවේක්ෂා නුවණින් කුසල් දහම් සිදු කරන්නට මේ අසු දහම් කරුණු හැම දිනාටම මහෝපකාරී වේවා කියලා ආශිර්වාද කරමු. මෙතෙක් වේලා ධර්ම ශ්‍රවණය කිරීමෙන් සිදු කරගත් සියලු කුසල් අප හැම දිනාටම උතුම් නිවනින් සැනසීම පිණිස හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරා. සාදු සාදු සාදු